පින්වත්නි මාතෘකා කරන්නට යෙදුණු ධර්ම පාඨයේ සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ ලක්කන සංයුත්තේට අයත් අට්ටි සංකලික කියන සූත්‍ර දේශනාවෙහි මෙම දේශනාවට පසුබිම් වෙච්ච සිද්ධිය මෙන්න මේ බඳු එකක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයකදී රජගහ නුවර වේළුවනාරාමේ වැඩ වාසය කළා උන්වයේ කාලෙදී ලක්කන කියන ස්වාමින් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ගිජ්ජකූට කන්දේ ගිජ්ජකූට පාර්වතීහි වැඩ වාසය කළා. දිනක් ලක්කන ස්වාමින් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් පින්ඩපාතේ වැඩම කිරීම සඳහා මේ කන්ද පහලට වැඩම කරගෙන පැමිණෙනවා. ස්වාමින් වහන්සේලා දෙනමම පින්ඩපාතේ වඩින්නයි දැන් මේ කන්ද පහලට වැඩම කරන්නේ. වැඩම කරනකොට එක්තරා ස්ථානයකදී මුගලන් මහරහතන් වහන්සේ මදසිනහාවක් පහළ කළා. රහතන් වහන්සේලා නිකරුණේ සාමාන්‍ය පුහුදුන්නු දෙවිය වගේ නොකරුණෙහි සිනහ පහළ කරන්නේ නැහැ. යම් කිසි විශේෂ කාරණයක් දැක්කොත් මදසිනහාවක් පහළ කිරීමයි සිද්ධ කරන්නේ. සාමාන්‍ය පුහුදුන් අය වගේ අත්පොලසන් දෙමින් මහා හඬින් සිනහසීමක් රහතන් වහන්සේලාගේ නැහැ. ඉඳුරන් සංවර කරගත්තා වූ මහරහතන් වහන්සේලා අවශ්‍ය කාරණයකදී මද සිනහාවක් පහළ කරනවා. ඊට පස්සෙන් වැඩම කරන ලක්කන රහතන් වහන්සේ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ දැන් මේ මද සිනහාවක් පහළ කරන්ට යෙදුනේ යම්කිසි විශේෂ කාරණයක් දැකලා වෙන්න ඕන කියලා ඒ ගැන විමසුවා. ආස්මතුන් වහන්ස මද සිනහාවක් පහල කරන්න හේතුව කුමක්ද කාරණේ මොකක්ද කියලා මුගල්ලාන ස්වාමින් වහන්සේ මේ කාරණේ ගැන මේ ලක්ෂණ ස්වාමින් වහන්සේ විමසා සිටියා. මුගලන් ස්වාමින් වහන්සේ ලක්කන ස්වාමින් වහන්සේට පිළිතුරු දුන්නා ආස්මතුනි ඔය ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මෙතන සුදුසු තැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනදී ওই ප්‍රශ්නේ මගෙන් විමසන්න. අන්න එතකොට පිළිතුරු ලබා දෙන්නම් කියලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීම මතුවට කල් තැබුවා. මේ ලක්කන ස්වාමින් වහන්සේත් මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේත් පින්ඩපාතේ වැඩම කරලා දානි වළඳලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට වේළුවනාරාමයට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් ගත්ත මේ ලක්කන ස්වාමින් වහන්සේ මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේගෙන් අර කලින් අහපු ප්‍රශ්නේ නැවත වරක් විමසා සිටියා. ලක්කන ස්වාමින් වහන්සේ ප්‍රශ්න කරනවා ආයස්මත් මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ ගිජකූට පාර්වතයේ පහළට වැඩම කරනකොට එක්තරා තැනකදී මද සිනහාවක් පහළ කළානේ ඔබ වහන්සේ මද සිනහාවක් පහළ කරන්න හේතුව මොකක්ද? කාරණේ මොකක්ද කියලා විමසා සිටියා. මේ කියන මේ ලක්කන රහතන් වහන්සේ පුරාණ ජටිල භික්ෂුන් වහන්සේලා දහසක් දෙනා අතරින් එක්තරා ස්වාමින් වහන්සේ නමක්. මේ පින්වතුන්ලා අහලා ඇති. තුන්බෑ ජටිල සොහොයුරන් සමග පරිවාර දහසක් පුරාණ ජටිලව පැවිදි වෙලා මහරහත් භාවයට පත් වුණානේ. අන්නේ පුරාණ ජටිල මහරහත් ස්වාමින් වහන්සේලා දහස් නම අතරින් එක්තරා ස්වාමින් වහන්සේ නමක් තමයි මේ ලක්කන මහරහතන් වහන්සේ. මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ පැවිදි වෙලා දවස් 7කින් අරහත්ත්වයටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ဒုတိ ය ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණානේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ, එරිමත් භික්ෂුන් වහන්සේලා අතරින් අගතනතුරටත් පත් වුණා. ඒක නිසා මුගලන් මහරහතන් වහන්සේට තමන් වහන්සේගේ ආවර්ජන ශක්තියෙන් අර දිවස් නුවණින් බැලිය යුතු කාරණයක් යෙදිච්චාම ආවර්ජනය කරලා බලන්න පුළුවන්. මේ ලක්කන ස්වාමින් වහන්සේටත් ඒ ශක්තිය තියෙනවා. නමුත් ඒ වෙලාවේ ලක්කන ස්වාමින් වහන්සේ කාරණේ මොකක්දයි කියලා තමන් වහන්සේගේ ආවර්ජණයෙන් මෙනෙහි කරලා බැලුවේ නැහැ. ඒක නිසා තමයි මුගලන් මහරහතන් වහන්සේ මදසිනාවක් පහළ කරන්න හේතු වෙච්ච කාරණය ප්‍රශ්න කිරීම වශයෙන් විමසා සිටියේ. මුගලන් මහරහතන් වහන්සේ එතනදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදී ලක්කන ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් වදාලා ආයුෂ්මතුන් වහන්සේ මම ගිජ්ජකූට කන්ද පහලට වැඩම කරනකොට දැක්කා අහසේ යන හැට සැකිල්ල. බලන්න දැකලා තියෙනද? අහසේ ගමන් කරන හැට සැකිල්ලක්. අහසේ පාවෙලා යන හැට සැකිල්ලක්. මේ පින්නතුන් එහෙම දැකලා තියෙනවද? නැහැ නේ දැක්කොත් ඊටාම බයටපත් වෙනවා. නමුත් මුගලන් මහරහතන් වහන්සේ අන්න එහෙම දෙයක් දැක්කා. අහසේ පාවී යන ගමන් කරන ඇටසැකිල්ලක් දැක්කා. නිකන් නෙමෙයි. ඒ ඇට සැකිල්ල ඉලෑට පසාරු කරගෙන යන විදිහට කපුටෝ ගිජුලිහිනියෝ තියුණු තුඩු වලින් කොටනවා විදිනවා. ඉතින් අර ඇට සැකිල්ල මහා හයියෙන් කෑ ගහනවා බැගෑ හඬින් අඬනවා. එතකොට කවුද මේ ඇට සැකිල්ල කියන්නේ? ඇට සැකිලි ප්‍රේතෙක්. ප්‍රේතය ඇට සැකිල්ලේ ස්වරූපයෙන් ඉන්නේ. එතකොට අර ඇට සැකිලි ප්‍රේතයාගේ ඉලෑට අතරින් විදගෙන යන්න තමයි ඒ ගිජුලිහිනියොත් කවුරුවත් ඒගොල්ලොත් අර ප්‍රේතයාට මෙහැදිච්ච යක්ෂ ගණයයි. ඒගොල්ලොත් අර ප්‍රේතයාගේ ඉලයට අතරින් යන්න විදගෙන යන්න තියුණු තුඩු වලින් විදිනවා කොටනවා. එතකොට අර ඇට සැකිලි ප්‍රේතයා මහා හයියෙන් කෑග ගහ විලාප දෙමින් අඬනවා. මුගලන් මහරහතන් වහන්සේට මේ දර්ශනය දැක්කහම හරි සංවේගයක් ඇති වුණා. මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් කල්පනා කරන අච්චරියන් වත බොහෝ අභූතං වත වනේ පින්වත්නි හරි අසිරිමත් හරි පුදුම සහගතයි මේ දර්ශනය මෙහෙමත් සත්‍යෝ ලෝකේ දකින්න ලැබෙනවා නේද මෙහෙමත් යක්ෂයෝ මේ ලෝකේ වාසය කරනවා නේද මෙහෙමත් ආත්ම භාව නැත්තම් මෙහෙමත් ජීවිත මේ සත්‍යයෙන් අතර තියෙනවා නේද කියලා ওই විදිහට නුවණින් කල්පනා කරන්න හේතුණා දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේ කෙලෙස් ප්‍රහීන මහරහතන් වහන්සේ නමක් නිසා ඒ වගේ යක්ෂයෙක් ප්‍රේතයෙක් දැක්කට බියටපත් උනේ නැහැ නේද ධර්මය අනුව කල්පනා කළා නේ බලන්න මේ ලෝකයේ තියෙන පුදුම සහගත බව මේ වගේ ජීවිත ලබන අයත් ඉන්නවනේ මේ වගේ තත්වයන්ට ආතභාවයන්ට පත් වෙන අයත් ඉන්නවනේ කියලා මේ විදිහට කල්පනා කළා දැන් ඔහොම අහනකොට හිතන්න එපා අපි කවුරුත් ඒ වගේ ජීවිත ගත කරලා නැහැ කියලා එහෙම හිතන්න එපා. නේද? අනාදිමත් කාලයක් මුළුල්ලේ සංසාරෙහි සැරිසරාගෙන යන ගමනේදී ඔය වගේ ඇටසැකිලි ප්‍රේතයන් වෙලා අපි බොහෝ ආතු භාවවල තාම තියුණු දුක් කටුක දුක් ඉඳලා ඇති. දැන් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ වදාලා චක්කු භූතාවත භික්කවේ ශාවකා විහරಂತಿ ඥාන භූතාවත භික්කවේ ශාවකා විහරಂತಿ. කියන්නේ මහණෙනි දැන් මේ විදිහේ විශේෂ දර්ශන දකින්න පුළුවන් කියන්නේ ඒ වගේ මේ විශේෂ ආත්මභාව ලැබපු ප්‍රේතයන් යක්ෂයන් පවා දිවැෂ්ණුවනින් දකින්න පුළුවන් ශ්‍රාවකයෝ වික්ෂුන් වහන්සේලා අතර ඉන්නවා. ඒ වගේ දිවැෂ්ණුවන තියෙන ශ්‍රාවකයෝ මේ පිරිස අතරේ ඉන්නවා කියලා මුගලන් මහරහතන් වහන්සේට ප්‍රශංසා කළා. ප්‍රශංසා කළා වදාලා තථාගතයන් වහන්සේත් මේ සත්‍යයව මීට කලින් දැක්කා. නමුත් තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් මෙබඳු සත්වයකව දැක්ක විත්‍ය වදාලේ නැහැ. මොකද ඒකට හේතුව? අන්න හරි. අනික් අය විශ්වාස කරන්නේ නැහැ. ඉතින් භාගතුන් වහන්සේ මොකක් හරි මෙවිච්ච චිත්ත රූපයක් ගැන කියනවා වෙන්නේ නැති කියලා ඒක අදහා නොගන්න පුළුවන්. භාගතුන් වහන්සේගේ බුද්ධ වචනේ අදහා නොගත්තොත් ඒක අදහා නොගන්න ඇත්තන්ට බොහෝ කාලයක් අහිත පිනිස දුක් පිනිස හේතු වෙනවා. අන්න ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රේතයව කලින් දැකලා තිබුණත් නොඅදාලේ. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ප්‍රේතය මේ தත්ත්වයට පත් වෙන්න හේතුව. ඔන්න බලන්න මොකද්ද කාරණේ? ඒසෝ භික්කවේ සත්තු ඉමස්මින් යේව රාජගහේ ගෝඝාතකෝ අහෝසි. අන්න බලන්න. ඒ සත්වයා මේ රජගහ නුවරම හරක් මරන මිනිස්සෙක්. බලන්න බොහෝ කාලයක් තිස්සේ හරක් මරලා හරක් මරලා ඒ කර්මයේ විපාක වශයෙන් බහූනි වස්ස වස්සානි බහූනි වස්ස සතානි බහූනි වස්ස සහස්සානි බහූනි වස්ස සතසහස්සානි නිරයේ පච්චිත්ත හරක් මරපු අකුසල කර්මයේ නිසා වර්ෂ ගාණක් වර්ෂ දහස් සිය ගාණක් දහස් ගාණක් වගේම වර්ෂ වර්ෂ සතසහස්සානි කියන්නේ වර්ෂ ලක්ෂ ගාණක් නිරේ දුක් විඳලා තියෙනවා හරක් මරීමේ අකුසල කර්මයේ නිසා ඒත් ඒකේ විපාකේ අවසන් වෙලා නැහැ. අරක් මරලා නිරේ ගිහිල්ලා අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ ඒකේ දුක ඉඳලා පැසවලා ඉවර වෙලා දැන් රජගහනුවරම ඇටසැකිලි ප්‍රේතයෙක් වෙලා නැවතත් දුක් විඳිනවා. ඉතින් ඊළඟට ආයි කොහාට යනවද කියන එක මෙහි සඳහන් වෙන්නේ. අන්න බලන්න ඒ කර්මයක් කර්ම විපාකයක් දෙක. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අර ඇටසැකිලි ප්‍රේතයා පිළිබඳව පැහැදිලි කළා තමන් වහන්සේ කලින් දැකලා තියෙන මේ ඇටසැකිලි ප්‍රීතියව ඒ වගේම ඊට හේතු වෙච්ච ඒ தත්ත්වයටපත් වෙන්න හේතු වෙච්ච කර්මය ගැනත් පැහැදිලි කළා වදාලා අට කතාවේ තවදුරටත් සඳහන් වෙනවා දැන් මේ පුද්ගලයා පළමුවේ නිරේ ගිහින් පහළ වුණානේ ප්‍රාණඝාත කර්මී විපාක හැටියට නිරේ ආවුදු ලක්ෂ ගාණක් ඒ දුක් විපාකයේ වින්දයි කියලා සඳහන් වුණානේ. ඊට පස්සේ නිරයෙන් චුත වෙනකොට අර මිනිසයාට අරමුණු උනේ මිනිසයා කියන්න බෑ. නිරේ සත්‍යයට අරමුණු උනේ මොකක්ද? Taman අර මනුස්ස ලෝකේ ඉන්නකොට බොහෝ හරක් මැරුවානේ. ඒ මරපු හරක් හරකුන්ගේ අර ඉවිත දාපු ඇට එක් රැස් වෙනවානේ. අන්න ඒ ඇට ආ තමයි අරමුණු උනේ. ඒ ඇට අරමුණු වෙච්ච නිසා ඇට සැකිලි ප්‍රේතයෙක්ව පහළ වුණා. තමන් අර සංගවා කරපු කර්මය ලෝකයාටත් එලිදරව් වෙන්නා වගේ තමයි ඇට සැකිලි ප්‍රේතයක පහළ වුණේ කියලා තවදුරටත් අට කතාවේ පැහැදිලි කරනවා. ඉතින් අන්න ඒ කාරණේ අපිට තේරුම් ගන්න පුළුවන්. බලන්න මේ මිනිස්සු බොහෝ දෙනෙක් ප්‍රාණඝාත අකුසල් සිද්ධ කර ගන්නවානේ. ආරක් මරණ, මසුන් මරණ, වෙනත් මේ තිරිසන් සතුන්ගේ මස් පිණිස මරණ කොච්චර දෙනෙක් ඒකෙන් ජීවිකාව කරගෙන වාසය කරනවාද? එතකොට ඒ ඇතනොත් ධර්මයෙන් වෙන්ව කරණේ අකුසල කර්මයන් නිසා මීට වඩා ඉහළ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ tie ඇත්තන්ටත් ඒ කර්මයන්ගේ විපාක හැටියට නිරය, තිරිසන් ලෝක, പ്രേත ලෝක තමයි උරුම වෙන්නේ. ඊළඟට ওই විදිහටම තවත් අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේත් ලක්කන රහතන් වහන්සේත් ගිජ්ජකූට කන්ද පහලට වැඩම කරනකොට ඒත් එදා වගේම මුගලන් මහරහතන් වහන්සේ එක්තරා ස්ථානයකදී මද සිනහාවක් පහල කළා. අර වගේම ලක්කන රහතන් වහන්සේ විමසුවා මද සිනහාවක් පහල කරන්න කාරණේ. ඒතනදී පදාරන්න නැතුව මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී පවසා සිටියා. දෙවැනි දවසක මදසිනාවක් පහළ කරන්න කාරණේ. එදත් මොගලන් මහරහතන් වහන්සේ තවත් ඒ විදිහ අර කලින් දැක්ක ඇටසැකිලි ප්‍රේතයා වගේ වෙනත් විදිහක ප්‍රේතයෙක් දැකලා තිබුණා. ඒ ප්‍රේතයා මස් රැදැල්ලක් තනිකර මස් රැදැල්ලක් වගේ. මොගලන් මහරහතන් වහන්සේ දැක්කේ අහසේ ගමන් කරන මස් රැදැල්ලක්. කලින් ප්‍රේතයාගේ පස්සෙන් යක්ෂ කපුටෝ ගිජුලිහිනියෝ කොට කොටා යනවා වගේ අර මස්සදිලි ප්‍රේතයා පිටිපස්සෙනොත් මේ කපුට ගෙජුලිහිනිය කොට කොටා පස්සෙන් යනවා අර මස් කඩාගෙන ඉරාගෙන කනවා එතකොට අර ප්‍රේතයා මොකද කරන්නේ මහා හඬින් විලාප දෙමින් ආඬනවා කෑ ගහනවා භාගිතුන් වහන්සේට මේ කාරණේ සැලකලාම භාගිතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට ප්‍රශංසා කරලා වදාලා මේ තැනැත්තාත් රජුන් රජගහ නුවරම වාසය කරපු හරක් මරන්නේ. ඒ තැනැත්තා තමන්ගේ කර්ම විපාක වශයෙන් ආත්මභාව ඊළඟ ජීවිතයේ වර්ෂ ලක්ෂ ගාණක් නිරේ පහළ වෙලා ඒ දුක විඳලා එතනින් චුත වෙනකොට අර තමන් මෙරුව සතුන්ගේ මස් පිඩු අරමුණු වුණා. මේ පින්නතුන්ලා දැකලා ඇතිනේ සමහර තැන්වලින් යනකොට මස් කඩවල් ළඟින් යනකොට දකින්න ලැබෙනවා හරක් ගාත් එහෙම එල්ලා තියෙන ආකාරයනේ ඉතින් දැන් අර මේ තැනත්තාට අරමුණු උනේ ඒක ඇට නැති මස් ඇදැල්ලා අරමුණු වුණා අරමුණු වෙච්චාම නිරේන් චුත වෙනකොට අර අරමුණු වෙච්ච නිමිත්ත අනුව මස් ඇදලි ප්‍රේතයෙක් හැටියට පහළ වුණා දැන් අර ඒ ප්‍රේතයා පිටිපස්සේ යක්ෂ කපුටෝයි ගිජුණු ඉන්නේ පස්යෙන් එළෝ එළෝ කොටනවා ඉතින් ඒ ප්‍රේතය මහා හඳින් විලාප දිදී වාසය කරනවා. ওই විදිහට කොච්චර කාලයක් ඉන්න වේද දන්නවද? කියන්න බෑනේ. ඔන්න බලන්න මේ සංසාරයේ තියෙන භයානක කරුණ. ඉතින් එතකොට ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්නවා. අන්න ඒක දුෂ්ටක්ෂණයක් කියලා කිවි දැන් බලන්න ඒ තැනැත්තා නිරේ ගිහින් උපන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්න ඒ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව නැහැ. අන්න දුෂ්ටක්ෂණයක්. ඊළඟට නිරේංජුත වෙලා මස් ඇදලි බේතේක හැටියට පහළ වුණා. රජගහනුවර බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. මොගලන් මහරහතන් වහන්සේත් වැඩ ඉන්නවා. ලක්න රහතන් වහන්සේත් වැඩ ඉන්නවා. මේ සියලු දෙනා වහන්සේ විසින් මේ ප්‍රේතයව දකිනවා හඳුනනවා. ඒ ගැන සාකච්ඡාත් කරනවා. නමුත් අර ප්‍රේතයාට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගන්නත් බැහැ. මහරහතන් වහන්සේ නමකගෙන් ධර්මය අහලා ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. අන්න දුෂ්ටක්ෂණයක් කියවේ ඒකයි. ඊළඟට තවත් දවසකදී මුගලන් මහ රහතන් වහන්සේ ඒත් ඒ වගේම කලින් වගේම මද සිනහාවක් පහළ කළා එක්තරා ස්ථානයකදී ලක්කන ස්වාමීන් වහන්සේ දැකලා ප්‍රශ්න කළාම බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී පවසා සිටියා තුන්වෙනි අවස්ථාවේ දැකපු ප්‍රේතයා ගැන. තුන්වෙනි දවසේදී මුගලන් මහරහතන් වහන්සේ දැකලා තිබුණා මෙන්න මේ වගේ ප්‍රේතෙක්. කොහොමද කලින් දැක්කේ මස් වැදල්ලක්නේ මේ තුන්වෙනි වතාවේදී දැක්කේ මස් පිඬුවක් අහසේ යන මස් පිඬුවක්. මේ මස් පිඬුව කියන්නේ ප්‍රේතයෙක්. ඒ ප්‍රේතයා පිටිපස්සේ තර මස් පිඬුවක් බඳ ප්‍රේතයා පිටිපස්සේ යක්ෂ කපුටු ගිජුලිහිනි කොට කොටා පස්සෙන් එලෝ එලෝ අර මස් ඉරාගෙන කඩාගෙන කනවා. අර මස් මස් පිඬු ප්‍රේතයා මහා හයියෙන් අඬ අඬ විලාප දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ තමන් වහන්සේ ওই ප්‍රේතයාවත් කලින් දැකලා තිබුණා. ඔය ප්‍රේතයා ඔය ජීවිතයටපත් උනේ ඊට කලින් ජීවිතේ නිරේ ඉඳලයි. නිරේ යන්නේ ඉස්සෙල්ලා මේ තැනැත්තා මේ රජගහනුවරම වාසය කරපු ලිහිණි වැද්දේ. කුරුල්ලන් මරාගෙන මස් කරලා ජීවත් වෙච්ච මිනිස්සු. එතකොට අර බොහෝ කාලයක් තිස්සේ කුරුල්ලන් අර අල්ලා මර මස් මිනිස මරලා කරගත්තා වූ ප්‍රාණඝාත අකුසලයේ නිසා ඊළඟට නිරේ ගිහිල්ලා වාස ලක්ෂ ගාණක් නිරේ වැසිලා ඉතින් චුත වෙනකොට අරමුණු වුණා අර තමන් මස් කරපු කුරුල්ලන්ගේ අර මස් ගුලිය. ඒක අරමුණු වෙච්චාම මස් පිඬුවක් වගේ ප්‍රේතයෙක්ව පහළ වුණා. අන්න බලන්න. එතකොට දැන් අර මස් පිඬු ප්‍රේතයාට ඒ ආත්ම භාවයේ තව කොච්චර අවුරුදු ගාණක් ඒ දුක විඳ විඳා ඉන්න වේද දැන. ඉතින් බලන්න ගැලවීමකුත් නැහැ. යන්නේ කොහේද? අර යක්ෂ කපුටෝයි ගිජුලිහිනේ පස්සෙන් කොට කොට දිවාරය දෙකේ එලෝ එලෝ එනවා. නේද? ඉතින් දැන් බලන්න අපට මధుරවේක් විදිනකොට කෝඹියක් කනකොට කොච්චර අපහසුාවක් ඇති වෙනවද? අර තියුණු තුඩු තියෙන යක්ෂ කපුටෝ ගෙදුලි හිනියෝ අර මස් ඇදලි අමුවෙන් ඉරාගෙන කනකොට ඒ ප්‍රේතයාට කොච්චර දුකක් වේදනාවක් දැනෙනව ඇද්ද? ඉතින් ওই විදිහෙන් තමයි මේ ප්‍රේත ලෝකයේ තියෙන ස්වභාවය. නමුත් ඉතින් මේ තත්වයන්ගේ තිබෙන ආදීනව නොදන්නා නිසා මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට කල්පනා කරන්නේ අපි මේ මේ අකුසල් කළොත් මේ මේ විදිහේ තත්ත්වයන්ටපත් වෙයි කියලා කල්පනා කරන්නේ. අකුසල කර්ම රැස් කරගත්තායින් පස්සේ පිළියම් කරගන්න බැරි තැනටපත් උනායින් පස්සේ දැන් ඉතින් ඒ දුක විඳින්න සිද්ධ වෙලා තියෙනවා. මුකලන් මහරහතන් වහන්සේ තවත් අවස්ථාවකදී ඒ වගේම ප්‍රේතෙක් දැක්කා. ඒ ප්‍රේතයා දැක්කේ මෙන්න මේ විදිහටයි. මුගලන් මහරහතන් වහන්සේ දැක්කා අහසේ ගමන් කරන සිවිය නැති මිනිස්සු. ඒ කියන්නේ මේ ශරීරේ සිවිය නැහැ. උඩින් තියෙන මේ සමයේ සිවිය නැහැ. ප්‍රේතය අහසේ ගමන් කරන අර යක්ෂ කපුටු ගිජුලිහිනියෝ සිවිය නැති මිනිස්සයා පස්සේ යමින් කොට කොටා මස් කඩාගෙන කන මිනිසෙක් නෙමෙයි දැක්කට මිනිස් ස්වරූපයෙන් පෙනී ඉන්න ප්‍රේතයෙක්. අර බාහිර ස්වරූපේ මිනිසෙකගේ ශරීරය වගේ. නමුත් ප්‍රීතියක් සිවිය නැති ප්‍රීතියක් භාගතුන් වහන්සේට මේ කාරණේ සැලකලාම භාගතුන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ මේ මනුස්ස මේ ප්‍රීතියව දැක්කා. ওই සත්‍යයා මේ රජගහ නුවරම වාසය කරපු බැටළු වැද්දේ. අර බැටළුවන්ව හැම ගහනවනේ. අන්න ඒක නිසා තමයි මේ තැනත්තාත් නිරේ පැසිලා බොහෝ කාලයක් දුක් විඳලා නිරේන් චුත වෙනකොට අරමුණු වුණා තමන් අර හැම ගහපු බැටළුවා. ඒක අරමුණු වෙච්චාම මේ සත්‍ය හරියට අර හැම ගහපු ගැටලුවෙක් වගේ සිවිය නැති මනුෂ්‍ය ස්වરૂපයේ තියෙන പ്രേතයෙක්ව පහළ සිවිය නැති නිසා යක්ෂ කපුටෝ ගෙජුලින පාෂයෙන් එළවෙලවා කොට කොට වශිරාගෙන කන. ඉතින් අර പ്രേතය මහා හයියෙන් අඬ අඬ වැළපි වැළපි කෑ ගහනවා. නමුත් ඉතින් කොච්චර කෑ ගැහුවත් වැඩක් ඇත්තේ නැහැ. දැන් ඉතින් අර කර්මයේ ගෙවෙනකන් මේ දුක විඳින්න සිද්ධ වෙනවා. ඒකෙන් අපි තේරුම් ගන්නට ඕන එහෙමනම් මේ කිසිම විදිහකින් කිසිම ආකාරයකින් දන දන කිසිම සතෙකුගේ ප්‍රාණය ජීවිතයෙන් තොර කරන්න නරකයි. කියනවනේ මේ හරක් මරලා ඊළඟට බැටළුව මරලා මස් පිණිස පක්ෂී මරලා අතීතයේ හිටියා වූ මිනිස්සු විඳලා තියෙන දුක්ඛස්කන්ධය. මුගලන් මහරහතන් වහන්සේ තවත් දවසකදී දැක්කා මෙන්න මේ විදිහේ ප්‍රේතෙක්. කඩු වගේ ලොම් තියෙන පුරුෂයෙක් අහසේ යනවා දැක්කා. මේ පුරුෂයෙක් නෙමෙයි ප්‍රේතෙක්. මේ ප්‍රේතයාගේ ශරීරයේ තියෙන රෝම කඩු වගේ. අසිලෝම ප්‍රේතය කියලා කියන්නේ. ඉතින් දැන් මේ කඩු උඩට නැගිලා අර කඩු වගේ තියෙන රෝම උඩට නැගිලා ඒවම අනිත් පැත්තෙන් ශරීරේ පසාරු කරගෙන කැපිලා යනවා. එතකොට අර ප්‍රේතයා මහා හයියෙන් අඬනවා. කියන්නේ දැන් හිතන්න අපේ ශරීරයේ තියෙන මේ රෝම ඉදිකටු තුඩු වගේ තිබුණා කියලා දැන් මේවා නැගී ඇවිල්ලා ආය අනිත් පැත්තේ ශරීරේ පසාරු කරගෙන ගියොත් කොයිතරම් වේදනාවක් ඇති වෙනවද නේ. ඉතින් අර ප්‍රේතයත් ඒ වගේ තමයි. ප්‍රේතයාගේ ශරීරයේ තියෙන රෝම හරියට මේ කඩු වගේ. දෙපැත්ත කැපෙනවා. අර ඒ රෝම උඩට නැගිලා ශරීරය කපාගෙන ආයි ශරීරය තුලට බසිනවා. මේ ප්‍රේතය මහා අයියෙන් කෑ ගහනවා විලාප දෙමින් යනවා. බුදුරජාණන් වහන්සේට මේ කාරණේ සැලකලාම භාගිතුන් වහන්සේ වදාලා මහණෙනි මේ සත්‍යාවත් තථාගතයන් වහන්සේ මීට කලින් දැක්කා. නමුත් මේක අදාහ ගන්න එකක් නැහැයි කියලායි තථාගතයන් වහන්සේ මේ ගැන නොකීවේ. නමුත් දැන් මේ මුගලන් මහරහතන් වහන්සේ සාක්ෂි වශයෙන් මේක දැකලා පවසා සිටියා. මේ සත්‍යයා කවරෙක්වත් නොවේ මේ රජගහනුවර මීටපු ඌරුවැද්දේ. බලන්න ආයුධයෙන් ඌරන් මරලා මරලා මරලා ඒ කරගත්තු අකුසලයේ නිසා බොහෝ කාලයක් වර්ෂ ලක්ෂ ගාණක් නිරේ පැසිලා පැසිලා නිරේංජිත වෙනකොට අර තමන් කඩුවෙන් නැත්නම් ආය තියුණු ආයුධයෙන් උරම් මරුපු එක අරමුණු වීම නිසා තමන්ගේ ශරීරයේ කඩු වගේ ලෝම තියෙන ප්‍රේතානුභාවයක් සහිතව පහළ වුණා. ඉතින් දැන් ඒ ආත්මභාවය තුළ බොහෝ කාලයක් දුක් විඳිනවා. කියලා භාග්‍යතුන් වහන්සේ අන්නේ අශිලෝම ප්‍රේතයාගේ පුරාණ කර්මය ගැනත් වදාළා. ඊළඟට තවත් වතාවකදී මුගලන් මහ රහතන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රීතියක් දැක්කා. ඒ ප්‍රීතය දැක්කේ කොහොමද? මෙන්න මේ විදිහයි. තියුණු ආයුධයක්, ඒ කියන්නේ උල් පිහියක් වගේ තියුණු ආයුධ බඳු ලෝම තියෙන සත් මේ සම්පුරුෂයේ කහසේ යනවා දැක්කා. කඩුබඳු ලෝම තියෙන කුල්සයාගේ ලෝම ශරීරේ පසාරු කරගෙන යනවා වගේ මේ තියුණු උල් තුඩු තියෙන ලෝම සහිත මේ සත්‍යයාගේ තර ලෝම ශරීරේ පසාරු කරගෙන යනවා මේ ප්‍රේතයාගේ කයේ ඇනිලා කය විදගෙන යනවා එතකොට අර ප්‍රේතයා මහා හයියෙන් විලාප දෙමින් අඬනවා භාග්‍යතුන් වහන්සේට මේ ප්‍රේතයා ගැන සඳහන් කළාම වදාලා තථාගතයන් වහන්සේත් මේ සත්‍යයව මේ ප්‍රේතයාව කලින් දැකලා තියෙනවා. නමුත් මේ ගැන වදාලේ නැත්තේ අදහා නුගණී කියන අදහසනුයි මේ ප්‍රේතයා මේ රජගහ නුවරම වාසය කරපු මුවන්මරණ මිනිස්සෙක් මුවවැද්දෙක්. ඉතින් අර තියුණු උල් ආයුධ වලින් මුවන් ඇනලා මරා දමලා බොහෝ කාලයක් දිශ කරගත්තු අපසල කර්මිය නිසා වර්ෂ ලක්ෂ ගාණක් නිරේ පැසිලා නිරේ චුත වෙනකොට අර කර්ම නිමිත්ත ආරමුණු වුණා. තමන් තියුණු ආයුධ වලින් ඌරන් මුවන්ට ඇනලා ඝාතනය කළේ කොහොමද? ඒක අරමුණු අරමුණු වෙලා තමන්ගේ ශරීරයේ තියුණු තල තියෙන පිහිවාගේ රෝම සහිතව ප්‍රේතයෙක්ව පහළ වුණා. ඉතින් දැන් අර උල් තල වගේ තියෙන පිහි වගේ තියෙන රෝම ශරීරයේ උඩට නැගිලා ඒවා ශරීරේම ඇනිලා කැපෙනවා. එතකොට අර ප්‍රේතයා මහා හයියෙන් විලාප දෙමින් අඬනවා. තවත් අවස්ථාවකදී මුගලන් මහ රහතන් වහන්සේ මෙන්න නිබඳු ප්‍රේතයෙක් දැක්කා. ඒ ප්‍රේතයාගේ ශරීරයේ තියෙන ලෝම හරියට ඊතල වාගේ. මේ ඊතල වාගේ තියෙන ලෝම අර ශරීරයේ ප්‍රේතයාගේ ශරීරයේ ඇමිනි ඇමිනි මහත් දුක් ඇති කරනවා. මේ ප්‍රේතය මහා හයියෙන් විලාප දෙමින් අහසේ යනවා මේ දර්ශනය තමයි මුගලන් මහරහතන් වහන්සේ දැක්කේ මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේ දුටු දර්ශනය බුදුරජාණන් වහන්සේට පවසා සිටියාම භාගිතුන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ විසිනුත් ඔය සත්‍යය උට කලින් දැක්කා මේ තැනැත්තා ඒ රජගහ නුවරම වාසය කරපු වදකෙක් ඒ කියන්නේ ඉතින් රාජසේවයේ හිටපු දුනුවායෙක් වෙන්න ඉතින් අනුන්ට දඬුවම් දීම වශයෙන් ඊතල වලින් විදලා මරා දාලා තියෙනවා. බොහෝ මිනිස්සුන්ව ඝාතනය කරන්න තියෙ විදිහට ඊතල වලින් විදලා. ඒ කරගත්තු අකුසල කර්මයේ නිසා මොකද වුනේ? මේ තැනැත්තා මරණින් පස්සේ වර්ෂ ලක්ෂ ගාණක් නිරේ පැසිලා පැසිලා පැසිලා. ඉරෙන්චුත වෙනකොට අර තමන් ඊතල වලින් විදලා මිනිස්සුන්ට වද දීපු එක අරමුණු වුණා. අරමුණු වෙලා ඊතල බඳුලෝම තියෙන ප්‍රේතයෙක්ව පහළ වුණා. දැන් අර තමන්ගේ ශරීරයෙන්ම හටගත්තු ඊතල බඳුලෝම උඩට නැගිලා ඒව තමන්ගේ ශරීරයේ පසාරු කරගෙන විදගෙන යනවා. එතකොට අර ප්‍රේතයා මහා හයියෙන් අඬ අඬ විලාප දෙනවා. නැවතත් අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ දැක්ක මෙන්න මෙහෙම ප්‍රේතයෙක් කොහොමද ඒ ප්‍රේතයාගේ ශරීරයේ තියෙන ලෝම හරියට ඉඳි කටු වගේ ඉන්දිකටුරුවම තියෙන ප්‍රේතයා අහසේ ගමන් කරනවා අර ඉන්දිකටු බඳුරවම උඩට නැగి නැగి ශරීරය පසාරු කරගෙන යනවා. මේ ශරීරය පසාරු කරගෙන යනකොට මහා හයියෙන් කෑ ගහමින් විලාප දෙනවා මේ ප්‍රේතයා. මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේ දුටු දර්ශනය බුදුරජාණන් වහන්සේට වදාළහම බුදුරජාණන් වහන්සේ පවසා සිටියා වදාරා සිටියා තථාගතයන් වහන්සේත් මේ ප්‍රේතයාව දැකලා තියෙනවා. මේ ප්‍රේතයා මේ වගේ தත්ත්වයට පත්වන්නේ මොන හේතුවක් නිසාද කියන එකත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. මේ තැනැත්තා රජගහනුවර හිටපු රියදුරෙක්. රියදුරෙකුට කොහොමද මෙහෙම දෙයක් වුනේ? මෙතන මේ රියදුරා කියන්නේ කරත්ත දක්වන කෙනෙක්. ඒ කාලේ තිබුණේ ඉතින් හරක් බැඳපු කරත්ත, අශ්ව කරත්ත වනේ. ඉතින් අර මේ හරක් වැඳපු කරත්ත වල හරක් දක්වනකොට මේ මිනිස්සුර කෙවිතෙන් එන එන හරියට වද දෙනවනේ. කරත්තකාරය. ඉතින් මේ මිනිස්සයා අර හරගොන්ට තියුණු කෙවිටි තුඩෙන් එන එන විදවිදා වද දීපයකට තමයි මේක උනේ. හරගොන්ට හරියට තුවාල කරන්න ඇති. කෙවිතේ උලෙන් එන එන හරියට වද දීලා තියෙන. ඒ කර්මය නිසා නිරේ ගිහින් වර්ෂ ලක්ෂ ගාණක් පැසිලා ඊළඟට නිරේංචුත වෙනකොට මොකද වුනේ? අර තමන් තියුණු කෙවිටි තුඩෙන් එන එන හරකුන්ට වද දීපු එක සිහිපත් අරමුණු වෙන්නේ නැති. ඒක අරමුණු වෙච්ච නිසා, ඒක ආත්මයේ අරමුණු වෙච්ච නිසා ඉන්දිකටු වගේ උල් තුඩු තියෙන රෝම සහිත ප්‍රේතයක පහළම දැන් ඒ තමන්ගේ ශරීරයේම හටගත්ත රෝම ශරීරේ පසාරු කරගෙන යමි මහා දුක් ඇති කරලා දෙනවා. මොන විදියට බෝධ පින්දින ප්‍රේතයන් වරින් වර මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ඥාන මහිමෙන් දැක ගන්නට යෙදුණා. දැකගෙන බුදුරජාණන් වහන්සේට වදාළාම භාගතුන් වහන්සේ ඒ සත්‍යෝ පුරාණ ජීවිතවලදී කරපු අකුසල කර්මයන් ගැනත් වදාලා. තවත් අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහේ අමනුෂ්‍යයෙක්ව දැක්කා. ඒත් අර ඉදිකටු බඳු ලෝම තියෙන ප්‍රේතෙක්. ඒ තනත්තාගේ අර ඉදිකටු බඳු ලෝම හිසේ උඩ කොටසේ තියෙන ලෝම හිසෙන් පිවිසලා කටින් එළියට එනවා. ඔන්න බලන්න. ඊළඟට කටින් ඇතුල් වෙන ලෝම ගිහිල්ලා පපුවේ පිනිනවා. පපුවේ මිල්ල පපුවෙන් එළියට එනවා. පපුවෙන් ඇතුළට පිවිසෙන ලෝම බඩෙන් එළියට එනවා. බඩෙන් පිවිසෙන ලෝම කලවා වලින් එළියට එනවා. කලවා වලින් ඇතුළට පිවිසෙන ශරීරය ඇතුළට පිවිසෙන ලෝම කෙන්ඩා වලින් නික්මෙනවා. කෙන්ඩා වලින් පිවිසෙන ලෝම කකුල් වලින් පිවිසෙනවා. බලන්න දැන් Tamanට එහෙම දෙයක් සිද්ධ වුණොත් එහෙම කොච්චර වේදනාවක්ද නේ. හිසෙන් ඇතුල් වෙන අර ඉන්දිකටු තුඩු වගේ ලෝම කටෙන් එළියට වෙන්න කියොත් එහෙම. කටෙන් ඇතුල් වෙන එක පපුව විදගෙන එන්න කියොත් එහෙම. ඒ වගේ මහා දුකක් මේ ප්‍රේතය විඳිනවා. භාග්‍යතුන් වහන්සේට මේ ප්‍රේතයාගේ විස්තරය ගැන සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ විසිනුත් මේ ප්‍රේතයා මීට කලින් දැකගත්තා. දැක ගන්නට යෙදුණා. මේ ප්‍රේතයා මීට කලින් රජගහනුවර හිටපු කේලාංකියක මිනිස්සෙක්. අනික් අය බිඳවන්න මේ අර තියුණු උල් වගේ කේලාංකියක කෙනෙක්. එතකොට අර ඒ තමන් කරපු කර්මය නිසා බොහෝ දෙනෙක් කේලම් කියලා බිඳවලා ඒ කරපු අකුසල කර්මය නිසා වර්ෂ ලක්ෂ ගාණක් නිරේ පැසිලා පැසිලා දුක් විඳිලා නිරේන් චුත වෙනකොට තමන් කරගත්තා වූ අකුසල කර්මයේම අරුමුණු වෙලා තියෙන තුඩු තියෙන ඉන්දිකටු බඳු ලොවම සහිත ප්‍රේතයෙක්ව පහළ වුණා. එතකොට බලන්න දැන් මේ දුක් කවුරුවත් ඇති කරලා දීපුවා නෙමෙයිනේ. තමන් සිදු කරගත්තු කර්මය නිසාම විපාක වශයෙන් අත්විඳින්නට ලැබෙන දේ. තවත් අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ දැක මෙන්න මේ වගේ ප්‍රීතිය. කොහොමද පාලියෙන් සඳහන් වෙන්නේ? ඉදාහං ආවසෝ ගිජ්ජකෝටා පබ්බතා ඕරෝහන්තු ආදසං කුම්භණ්ඩං කුරිසං වේහාසං ගච්ඡන්තා රහසඟ කලයක් පමණ විශාලව තියෙන මිනිස්සෙක් නැත්නම් പ്രേත പ്രേතෙක් මනුෂ්‍ය ස්වරූපේ තියෙන പ്രേතෙක් අහසේ යනවා දැක්කා. එතකොට මේ මිනිස්යාට අර තමන්ගේ රහස් ප්‍රදේශේ කරේ තබාගෙන තමයි යන්න වෙලා තියෙන්නේ බලන්න. මොකද ඒකට හේතුව අර කලයක් වගේ එකක් නේ තියෙන්නේ. ඒක උසාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙමත් අමනුෂ්‍යය ඉන්නවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ මේ දැක්ක දර්ශනය බුදුරජාණන් වහන්සේට පවසා සිටියා. භාග්‍යතුන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ විසිනුත් මේ අමනුෂ්‍යව දැක්ක දැකලා තියෙනවා. මේ අමනුෂ්‍යයා කලින් ජීවිතයක මේ රජගහනුවරම හිටපු ගාමකූටේ කියලා කියන්නේ අනික් මිනිස්සුන්ගෙන් අල්ලස් අරගෙන අර අල්ලසට යට වෙලා විනිශ්චයන් දීප විනිශ්චයකාරයමතියි. අද කාලෙත් තියෙනවනේ එහෙමයිනේ. මිනිස්සුන්ගෙන් අල්ලස් අරගෙන නඩු තීන්දුව දෙන්නේ අල්ලස ගත්ත පැත්තට වාසි වෙන්න නඩු තීන්දුව දීපු විනිශ්චයකාරී. අර තමන් අප්‍රකටව කළා වූ අකුසලයේ ප්‍රකට වෙන්න තමයි විශාල අණ්ඩයක් සහිතව ප්‍රේතයක පහළ වෙලා තියෙන්නේ. එතකොට වැරදි විනිශ්චයක් දෙනකොට මිනිස්සුෝ දන්නේ නැහැ මේ විනිශ්චය දෙන්නේ මොන හේතුවක් නිසාද කියලා. අල්ලස් ගන්න ප්‍රකටව නෙමෙයි රහසින්නේ නේ. රහසින් අල්ලස් අරගෙන අල්ලස් ගත්තු පැත්තට වාසය වෙන්න නඩු තීන්දුව දීපු විනිශ්චයකාරී. තමන් අර රහසින් කළා වූ අකුසල කර්මයේ ප්‍රකට වෙන්න තමන්ගේ රහස් ප්‍රදේශයේ කලයක් වගේ විශාල හටගෙන තියෙනවා මේ ප්‍රේතය. අන්න බලන්න. දැන් ඒ දුක විඳින්න බොහෝ කාලයක් තව දුරටත් වාසය කරන්න සිද්ධ වෙනවා. ඒකෙන් තව කලන්නේක් තියෙනවා. මේ මේගොල්ලෝ පහළ වෙලා තියෙන අර හිටපු ගම්පලත්තලම. නේද? රජගහනුවර හිටපු අය නිරේංචිත වෙලා පහළ වෙලා තියෙන කියලා. ප්‍රේතයොත් රජගහනුවරම තමයි පහළ වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා තමයි දැන් ඔය අද කාලේ වුණත් ගෙවල් දොරවල් වල නියපල් වගේ බොහෝ පුරාණ ඥාතීන් ඒ ගෙවල් දොරවල් වලම ප්‍රේතින් හැටියට පහළ වෙන්නේ. අන්න ඒක නේද? බලන්න අවුරුදු ලක්ෂ ගානකට පස්සේ තේ රජගහනුවරම තමයි අර පුරුදු තැනනේ කාලයක් හිටපු තැනනේ. මේකලයි පෙර දේශයෙන් පහළ වෙලා තියෙනවා. තවත් අවස්ථාවකදී මොගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට කාන්ද පහලට වැඩම කරනකොට එක්තරා ස්ථානයකදී දැක්කා මෙන්න මෙහෙම ප්‍රේතෙක්. ඒ ප්‍රේතයා අසුචි වලක ගිලිලා يعني හිස දක්වාම අසුචි වලක ගිලිලා ඉන්නවා. බලන්නේ දැන් මේ පින්න තුන්ලාට මේ කියන්නේ බල්ලෙක් ඇත කරලා වෙනත් බලලෙක් ඇත කරලා තිබ්බොත් එහෙම ඒ ගඳවත් උහුල ගන්න අමාරුයි. ඉක්මනට බලනවා කොහෙද මේ ජරා ගොඩක් තියෙන්නේ කොහෙන්ද මේ ගඳ එන්නේ කියලා ඉක්මනට මේක කළා දැන් දැන් ගෙදර ඇති කරන බලලෙක් හරි බල්ලෙක් හරි මිදුලෙක් ඇත කරලා තිබුණොත් බල්ලටත් බැනලා බලලටත් බැනලා ඉක්මනට ඒක වහලා දානවා. <laughs> දැන් බලන්න මේ හිසත් ඇහෙන්න අසුචි වලින් වැහිලා ඒක අස්සේ ඉන්න උනොත් එහෙම කොහොමද තියෙයිද? <laughs> වැසිකිළියකට ගියත් ඉක්මනට වැසිකිළි කෘත්‍ය කරලා එළියට එන්නයි යන්නේ නේ. මේක ඉන්න යන්නේ නැහැ. මොකද ඒක අපිරිසිදු දැනක් පිළිකුල් තැනක්. අසුචි වලක ඉන්න උනත් එහෙම. අන්න බලන්න. ඉතින් හිතන්න අපිත් මේ විදිහේ ජීවිත මේ සංසාරේ ගිවන් තියෙනවා. ගිවා නැතුව ආනොයි. මේ වගේ ආත්මව ඕන හැටි ලබා ඇති අසුචි වලවල් වල ප්‍රේතීන් අමනුෂ්‍යයන් ඕන හැටි ඉඳා ඇති. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේට මේ කාරණේ සැලකලාම භාග්‍යතුන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ විසිනුත් මේ ප්‍රේතයව දැක්කා. මේ ප්‍රේතයා කලින් මිනිසෙක ඉන්නකොට රජගහනුවර හිටපු කෙබඳු කෙනෙක්ද? ඔව්. අනු කාමයන්හි වරදවා හැසිරිච්ච කෙනෙක්. පරඹවන් කරා ගිය කෙනෙක්. අනුන්ගේ ස්ත්‍රීන් වෙත ගිහිල්ලා කාමයන්හි වරදවා හැසිරිච්ච කෙනෙක්. ඒ අකුසල කර්මය නිසා බොහෝ කාලයක් නිරේ පැසිලා පැසිලා දුක් විඳලා නිරේංචුත වෙනකොටම අර තමන් කරපු පිළිකුල් සහගත කර්මයේ අරමුණු වීම වශයෙන් පිළිකුල් දැනක පහළ වුණා ඔළුවටත් උඩින් මොනවද තියෙන්නේ අසුචි ඉතින් ඔන්න බලන්න කාමයන්හි වර්ධවා හැසිරෙන ඇත්තන්ට සිද්ධ වෙන දේවල්. බොහෝ දෙනෙක් මේවා මේ වගේ ධර්ම කාරණා ඇහුවන් ඇහුණට ගණන් ගන්න නැහැ. කියන්නේ ධර්මය අහන අය නෙමෙයි. ධර්මය නොඅහන ඇත්ත. ඒ අයනේ වැඩි හරියම කරන්නේ. ඉතින් මේවා අහන් දකින්න ලැබුණට ඒවා එච්චර සලකන්නේ. නොසලකන නිසා මොකද වෙන්නේ? තමන් කරගන්න අකුසල නිසා මේ විදිහේ දුක්ඛිත ආත්ම භාවයන්ටපත් වෙනවා. ඉතින් දැන් මේ කාරණා ධර්මයේ තුලින් අසා දැන ගන්නාත් නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන්නට ඕන අපිට මේ වගේ අකුසල කර්ම කිරීමක් තබා එහෙම සිතක්වත් නිවන් දක්නා තාක් පහළ නොවේවා කියන ප්‍රාර්ථනාව අපිට පිහිටුවා ගන්නට ඕන. ඒතන බලන්න මේ ප්‍රාණඝාතය කිරීමේ, කේලා කීමේ, කාමයන් වර්ධවා හැසිරීමේ ආදීන කර්ම විපාක කොහොමද ලැබෙන්නේ කියන එක. තවත් අවස්ථාවකදී මුගලන් මහ රහතන් වහන්සේ දැක්කා මෙන්න මේ වගේ ප්‍රීතිය කොහොමද ඒ പ്രേතයා අසුචි වලක තමයි පහළ වෙලා ඉන්නේ. ඒ අසුචි වලේ ගිලීගෙන අත් දෙකෙන්ම අසුචි අරගෙන කනවා. <laughs> වක් කන්නා වගේ අත් දෙකෙන්ම අසුචි අරගෙන කනවා. <laughs> ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මොකද ඒකට හේතුව මේ තැනත්තා කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහ නුවර හිටපු දුෂ්ට බ්‍රාහ්මණෙක්. නපුරු සිත් ඇති බ්‍රාහ්මණෙක්. මේ බ්‍රාහ්මණයා මොකද කරේ බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නයත් එක්ක තියෙන තමන්ගේ තියෙන අමනාපය නිසා අප්‍රසාදය නිසා මේ තැනැත්තා විහාරස්ථානයට ගිහිලා භික්ෂුන් වහන්සේලාට ආරාධනා කළා දානයකට අපේ නිවසේට වඩින්න කියලා. එහෙම ආරාධනා කළා මොකද කළේ ගේ මැද්ද ලොකු හැලියක් පුරවලා ආසුචි ගොඩ ගහලා තිබ්බා. වික්ෂුන් වහන්සේලා මේ මොකක්වත් දන්නේ නැහැ නේ සිවුරු පොරවාගෙන පාත්‍රත් අරගෙන පහුවෙන්දා ඒ නිවසේට වැඩම කළා. වැඩම කළාම මේ බ්‍රාහ්මණයා ගේ දොරකොඩ ඉඳන් කිව්වා ඔන්න තියෙනවා හැලියක් පුරවලා සූජි කැමති තාක් වළඳලා කැමති තාක් අරන් යන්න කිව්වා. ඔන්න දානේ. <laughs> බලන්න අර කියපු වචනේ නිසා වෙච්ච දේ. අවුරුදු ලක්ෂ ගාණක් නිවේ පැසිලා පැසිලා දුක් විඳලා නිරේන් චුත වෙනකොට අසුචි වලක ප්‍රේතයක පහළ වුණා. දැන් ඉතින් අත් දෙකෙන්ම අරගෙන අර මහා සංඝරත්නයට දෙන්න ආරාධනා කරපු එක දැන් තමන්ම <laughs> භුක්ති විඳිනවා. අනුන්ට දෙන්න හදපු එක තමන්ම භුක්ති විඳිනවා. එක සැරේ ආරාධනා කරේ. දැන් වර්ෂ කීයක් මේ දුක ඉඳින්න ඕනද? ඔන්න බලන්න කර්ම විපාක ලැබෙනකොට. අන්න ඒකයි භාගිතුන් වහන්සේ වදාළ යාදිසං අපතේ බීජං තාදිසං හරතේ බල. යම් විදිහකටද වපුරන්නේ ඒ විදිහට තමයි අශ්‍රයන්න ලැබෙන්නේ වපුරා ගන්න විදිහට ආශ්‍රය නැතිලා. ඔන්න ඔය විදිහට භාගතුන් වහන්සේ ඒ සත්‍යයි දුක විඳින්නයි කියන කාරණයක් පැහැදිලි කළා. අනතුරුව භාගතුන් වහන්සේ සම්මුඛ වෙන්නේ මොගලන් මහරහතන් වහන්සේත් ලක්කන ස්වාමින් වහන්සේත් මෙන්න මේ විදිහේ ප්‍රවෘත්තියක් සැලකර සිටියා මුගලන් මහරහතන් වහන්සේ තවත් අවස්ථාවකදී ගිජ්ජකූට කන්ද පහලට වැඩම කරනකොට දැකලා තිබුණා මෙහෙම දර්ශනයක්. සිවිය නැති අහසයන් ස්ත්‍රියක්. අහසයන් සිවිය නැති ස්ත්‍රියක් දැකලා තිබුණා. ස්ත්‍රී ශරීරයේ තියෙන ප්‍රේතිය. ඇඟේ සිවිය නැහැ. අහසේ යනවා. ඉතින් අර යක්ෂ කපුටු ගිජුලිහිනිය පස්සෙන් කොට කොටා එළවෙලවා විදිනවා. මේ ප්‍රේතිය මහා හයියෙන් කෑග ගහ විලාප දෙනවා. මොකද මේ ස්ත්‍රියට එහෙම වෙලා තියෙන්නේ. මේ ස්ත්‍රිය රජගහනුවර හිටපු වෛශ්‍යාව. අන්න බලන්න. තමන් කරපු අකුසල කර්ම නිසා බොහෝ කාලයක් නිරේ පැසිලා දුක් විඳලා දුක් විඳලා ඊළඟට ඒ නිරේන් චුත වෙනකොටම තමන් කරගත්තු අකුසල කර්මයේ හැටියට සිවිය නැති ප්‍රේතයක්ව පහළ වුණා. ඒකේ සිවිය නැති ප්‍රේතියක් වෙන්න හේතුව හැටියට මෙන්න මෙහෙම සඳහන් කරන අට කතාවේ දැන් අර පුරුෂයෝ මේ ස්ත්‍රිය සමග කලින් වරදවා හැසුරුනේ අර කය ස්පර්ශය නිසානේ. අන්න ස්පර්ශය නිසා වරදවා හැසිරීච්ච හින්දා සිවිය නැතුව ප්‍රේතයෙක්. අන්න ඒක. එතකොට අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් දැන් මනුස්ස ලෝකේ සමහර කෙනෙක් අඳගොළු, බිහිරිව, අංග විකල උපදිනවානේ. එතකොට එහෙම අඩුපාඩුකම් ඇති වෙන්නේ මොකද? අන්න කලින් ජීවිතේ ඒබඳු අඩුපාඩුකම් ඇති වෙන විදිහ යම් යම් කර්ම සිද්ධ කරලා ඇති අකුසල කර්ම සිද්ධ කරලා ඇති යන්නේ විදිහට තමයි. ඊළඟට මොකදන් මහ රහතන් වහන්සේ දැක්කම මේ විදිහේ ස්ත්‍රියක් අහසේ ගමන් කරන දුගඳ පිළිකුල් කටයුතු ස්ත්‍රියක් දැක්කා. යක්ෂ ගිජුලිහිනියෝ කවුඩෝ කුස්සෝ අර ස්ත්‍රිය පිටිපස්සෙන් කොට කොටා තුවාල කරගෙන යන අර ස්ත්‍රිය මහා හයියෙන් මේ දැගේ හඩින් අඬ අඬ වැළපෙනවා. මේ ගැන විමසුවාම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ස්ත්‍රියට මෙහෙම වෙන්න හේතුව කුමක්ද? කියන්නේ මේ ස්ත්‍රිය ප්‍රේතාත්ම භාවයට පත් වෙලා ඉන්නේ. නිරේ ගිහින් ඇවිල්ලයි අවුරුදු ලක්ෂ ගාණක් නිරේ විඳලා තමයි ප්‍රේතාත්ම භාවයට පත්ව සිටින්නේ. ඊට කලින් රජගහ නුවර හිටපු මනුස්ස ස්ත්‍රියක්. මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු අකුසල කර්මය නිසා තමයි දැන් මේ ගඳ ගහන පිළිකුල් කටයුතු ස්ත්‍රී ශරීරයක් ඇති ප්‍රේතියක්ව පහළ වෙලා ඉන්නේ. කෙබඳු කර්මයක් නිසා විය හැකිද මෙහෙම තත්ත්වයක් ලැබෙන්න හේතුව මේ ස්ත්‍රිය රජගහනුවර හිටපු යක් දැස්සිය ඒ කියන්නේ අනුන්ට බලු මන්ත්‍ර වැඩ කරාගෙන එහෙම හිටපු කෙනෙක් ඉතින් මේ මිනිස්සෙම වංචා කරපු නිසායි කියන්නේ අහවල් පූජාව දෙන්න, අහවල් බිල්ල දෙන්න, මේ වැඩේ කරලා දෙන්න පුළුවන් ආදිවාසීන් කියලා මහා මිනිස්සෙයින්ව මිත්‍යා දෘෂ්ටිෙහි සමාදම් කරවලා ඒ විදිහට කරගත්තු අකුසල කර්මය නිසා අර යක්දැසියට මොකද වුනේ? බොහෝ කාලයක් නිරේ දුක් විඳලා ඊළඟට නිරේන්චුත වෙනකොට දුර්ගන්ධ ශරීරයක් ඇති ප්‍රේතියක්ව පහළ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අද කාලෙත් ওই විදිහට ඔය යකුම් බැඳගෙන නොයෙක් බලිතොවිල් කරගෙන ඊළඟට ඉතින් ඔය පොල් ගහගෙන පලි ගහගෙන මිරිස් සම්බරගෙන ඔය අධ්‍යයකම් කර නැත්තාන්ටත් ඉතින් ඔය தත්ත්වය උදා වෙන්න පුළුවන් නේද? ඒ කාලේ වුණා නම් අද කාලෙත් ඒකේ විදිහයි. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ දැක්කා මෙන්න මේ විදිහේ ප්‍රේතිය. ඒ ප්‍රේතිය මෙන්න මේ විදිහේ ආත්මභාවයක් ලබාගු කෙනෙක්. අහසේ ගමන් කරනවා ඒ වුණාට ගින්නෙන් පැසුණු සිරුරක් ඇතිව දහදිය වැగిරෙමින් තමයි ගමන් කරන්නේ. ගිනි අඟුරෙන් හාත්පස මුළු ශරීරයෙන් වැසී තියෙනවා. ඉතින් මේ ප්‍රේතියත් මහා හයියෙන් අඬමින් විලාප දෙනවා. ඒ කියන්නේ ශරීරයත් නිකන් ගින්නෙන් පැසිලා. ශරීරයෙන් දහදිය වැක්කිරෙනවා. ඒ වගේම ගිනි අඟුරෙන් හාත්පස වැසී තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේ දුටු දර්ශනේ බුදුරජාණන් වහන්සේට පවසා සිටියාම භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ස්ත්‍රියට මෙහෙම වෙන්න හේතු මොකද්ද? දැන් මේ ප්‍රේතියක් වෙන්නේ ඒ ප්‍රේතය ඊට කලින් නිරේ ඉඳලා නිරයන් දිස්සෙල්ලා ඊට කලින් මනුෂ්‍ය ලෝකේ හිටපු කෙනෙක්. මොකද මේ ප්‍රේතියට මෙහෙම වෙන්න හේතුව? මේ ස්ත්‍රිය කලින් ජීවිතයක කාලිංග රජුරුවන්ගේ අගමහේසියේ ඉඳලා තියෙනවා. මේ අගමහේසිය මොකද කළේ? ඊර්ෂ්‍යාව නිසා රජුරන්ගේ තවත් විෂවකගේ ශරීරයේ ශරීරයට අඟුරු කබලක් හලලා තියෙනවා. ගිනි අඟුරු කබලක් අරගෙන ඔළුවට හලලා තවත් විෂවකගේ. අන්න බලන්න ඊර්ෂ්‍යාවෙන් කරන දේවල් නේ. අගමහේෂය තමයි මේ කර්මය සිද්ධ කරගත්තේ. ඉතින් බලන්න කොහොම හිටපු කෙනෙක්ද රජ කෙනෙක්ගේ අගමහේෂය කිව්වම කොච්චර රූප සම්පත්තියක් ඇතුව සුවඳ විලවුන් ගල්වාගෙන ඊළඟට අර සූසට ආභරණ විශාරසීලා එහෙම හිටපු කෙනෙක්. දැන් ආන්න ප්‍රේතියක් වෙලා දුගඳ හමන සිරුරක් ඇතිව ඊළඟට දුගඳ හමන නෙමෙයි ගින්නෙන් තැම්බිලා දහදිය ගලන සිරුරක් ඇතිව